එහෙමයි. තේරුණා ස්වාමින් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. මම එක ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අභිධර්ම දේශනයක් අහනකොට කිව්වා තීනයයි මිද්දයයි කියන දෙක චෛතසික වශයෙන් නෙමෙයි සිතේ ස්වභාවයක්. දුබල කරන, වීරිය දුබල කරන ඒක සිතේ චෛතසික වල ඇතින ස්වභාවයක් පැහැදිලි කිරීමක් විස්තර කිරීමක් කියලා. ආ ඉතින් එතකොට සිතේ ඇත්තට ස්වභාවයන්ට මොනවද කියන්නේ? ඒවට තමයි චෛතසික කියන්නේ. ඔව් චෛතසික නෙමෙයි හැබැයි ඒක චෛතසික නොවේ ඒක උන්වහන්සේ ඒක තමයි ස්වාමීන් වහන්සේ ඉගෙන් මහන්න මොකක්ද ඒ කියන පටලැවිල්ල කියලා සිතේ ඇති වෙන ස්වභාවයන්ට තමයි චෛතසික කියලා කියන්නේ චෛතසික කියන්නේ ඔව් ඒක චෛතසික නෙමෙයි ඒක මේ ස්වභාවයක් අර දුබලකම මැලිකම රෝගීතත් ඒ වගේ ඒක පැහැදිලි ඒක ඒ ස්වභාවය විස්තර කිරීමක් පමණයි කියලා කිව්වේ කාලය සීමිතයි අපට අනවශ්‍ය જાති කතා කරන්න වෙලාවක් නැහැ ඔබතුමියගේ මේ ප්‍රශ්නය මට පැහැදිලි කරන්න තියෙන්නේ ওই විදිහටයි ඉතින් තව ගැටලු තියෙනවා උන්වහන්සේගෙන් අහන්න ඕන මොකක්ද උන්වහන්සේ කියන්නේ කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි හොඳයි සරණයි සරණයි